සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්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 ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ධර්ම රත්නයෙන් ඊටාම ස්වල්ප ප්‍රමාණයක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා ලැබෙන අවවාද අනුශාසනා තුලින් මෙලව ජීවිතයේ සුවපත් කරගෙන පරලෝකගත ජීවිතයේ සුගතිගාමි කර ගැනීමේ පරමාර්ථය ඇතුව ධර්ම දාණය ලෝක ධාතුවේ ඇති උතුම්ම දානයයි මේ උතුම් ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන්ම දානය කරලා අපි රැස් කරගන්න කුසලස්කන්ධය අසීමාන්තිකයි. ඒ අසීමාන්තික වූ කුසලය ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ දිනවල මේ ධර්ම දේශනා මාලාවේදී අපි සාකච්ඡා කරමින් හිටියේ මරණ සතිය කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අප්‍රමාණ ආනිසංස සහිත මරණානුස්සති භාවනාව සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි සාකච්ඡා කරමින් හිටියේ නිවැරදිව මරණ සතිය දියුණු කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන මේ දේශනා මාලාවේ ධර්ම දේශනා 13ක් මේ වෙනකොට කරලා ඉවර කරලා තියෙනවා. අපි පින්නතුන් අද දායකත්වයේ දරන්නේ ඒ දේශනා මාලාවේ 14 වෙනි ධර්ම දේශනාවට. මරණානුස්සති භාවනාව හරියටම සම්පූර්ණ කරගන්න ක්‍රම 8ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මනාව ප්‍රගුණ කරන්න. ඒ ක්‍රම අටේ තුන්වෙනි ක්‍රමය උපසංහරණය කියන කාරණාව යටතේ තමයි මේ 14 වෙනි ධර්ම දේශනාවත් සාකච්ඡා කෙරෙන්නේ. මරණ සතිය නිවැරදිව දියුණු කරගන්න කරුණු කාරණා දැනගන්න මේ දේශනා මාලාව මුලින්දලා අහන්න වෙනවා. නමුත් උතුම් දේශනාවක් ලෝක සත්වයාට දානය කරන්න අවස්ථාව ලබලා දීලා රැස් කරගන්නේ අසීමාන්තික කුසලයක්. එහෙමනම් මේ උපසංහරණය කියන මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කරනකොට සම්මා සම්බුද්ධතු කරුණු හතක් පැහැදිලි කළා මේ මරණය ඕනෑම කෙනෙක් ගාවට එනවා කියන එක සඳහන් කරන්නේ. අවසාන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ ළඟටත් මරණය එනවා. කියන කාරණාව සාකච්ඡා කරමින් ඉඳලා අපි පහුගිය දේශනාව නිමා කළා. බුදුරජාණන් වහන්සේ ගැන බොහෝ කරුණු කතා කරලා. අද තව කාරණා ටිකක් එදා නතර කරපු තැන ඉඳලා සාකච්ඡා කරමු. පින්නතරි මේ අපි එදා අවසානයේ සාකච්ඡා කළා ධර්ම රත්නය. ගුරු තන්හි තබා ගත්තා නෙමෙයි ගරු තන්හි තිබුවා කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තමන්ගේ ගුරුවරයා බවට පත් කරගත්තා කියලා ත්‍රිපිටකයේ කොතනවත් සඳහන් වෙන්නේ සඳහන් වෙන්නේ නැහැ. අපි මේ කාරණාව යම් ප්‍රමාණයක් එදා පැහැදිලි කළා පහුගියේ 13 වෙනි දේශනාවේදී. එතනින් තමයි ධර්ම දේශනාව ඉවර කළේ. ඊළඟට සමහර වෙලාවට සමහර අයගේ මතයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට පහළ වෙච්ච කාලේ ලෝකේ ආර්යයන් වහන්සේලා කොහෙවත් වැඩ හිටියේ නැහැ කියලා. එහෙම සඳහන් කළොත් ඒකත් මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ඉපදෙන කාලේ ලෝකයේ ආර්යයන් වහන්සේලා ඕනතරම් වැඩ හිටියා. හැබැයි මනුස්ස ලෝකේ වැඩ හිටියේ නෑ. එහෙනම් බ්‍රහ්ම ලෝකවල වැඩ හිටියා. ඒකට කරුණු බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු දක්වන හැමතැනම පැහැදිලිව පැහැදිලි දේශනා කරනවා. මහබෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයෙන් මෙලව එළිය දකින වෙලාවේ මහබෝසතාණන් වහන්සේ පිළිගන්න දෙතින්ට වැඩියේ රහත් වෙච්ච බ්‍රහ්ම රාජු හතර දෙනෙක්. ඒ ගැන කරුණු මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ආශ්චර්ය අద్භූත ධර්ම සූත්‍රයේ මනාව විස්තර කරනවා. එහෙනම් ලෝකේ ආර්යයන් වහන්සේලා වැඩ හිටියේ නැත්නම් මෙතෙන්ට රහතන් වහන්සේලා වඩින්න හේතුවක් වඩින්න හේතුවක් විදිහක් නැහැ. ඇයි එතෙන්ට රහතන් වහන්සේලා වැඩිය කියලා සඳහන් කළේ? මහා මායා දේවින් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ කොයිතරම් ලස්සනද කියන කාරණාව විස්තර කරන්න කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා අපේ ධර්මයේ මහාමායා දේවින් වහන්සේ ගැන යසෝදරා දේවින් වහන්සේ ගැන මහ ගොඩ කරුණු විස්තර කරලත් නැහැ. රූප ස්වභාව ගැන. එහෙම විස්තර කරලා නැත්තේ රූප ස්වභාව ගැන විස්තර කරන්න කරුණු හොයාගන්න නැති නිසා. ඒ රූපය පැහැදිලි කරන්න බැරි හින්දා. කාරණාවක් සඳහන් කරනවා මහා මායා කියලා නම තිබ්බේ හැබැවින්ම ලෝකෙට මායාවක් වෙච්ච නිසා කියලා. කිසි කෙනෙකුට ඒ රූපය තේරුම් ගන්න බෑ. ඒ තරම්ම ලස්සන රූපයක් දරන කාන්තාවක්. දරුව බිහි කරන තැන කෙලස් ප්‍රහීණය කරපු නැති අය හිටියනම් රාගසිත පහළ වෙනවා කියන එකේ අහන්න දෙයක් ඇත්තෙම නැහැ. නමුත් මේ පුණ්‍යවන්ත මාතාව පිළිබඳව යමෙකුගේ හිතේ රාගසිතක් ඉපදුනා නම් ඒ හැම පුද්ගලයෙක් වෙනුවෙන්ම නිරේ දොරවල් ඇරෙනවා කියලා කියන්නේ. ආන් ඒකින්දයි ආර්යයන් වහන්සේලා හතර නමක් රත්තරන් දැලක් අරගෙන පිටින්ට වැඩි. මහබෝසතාණන් වහන්සේ බිහි වෙන්නේ මේ රන් දැලට. ඊට පස්සේ තමයි සතර වරන් දෙවියන්ගේ අතට බෝසතාණන් වහන්සේ ලැබෙන්නේ. එහෙනම් ලෝකේ ආර්යයන් වහන්සේලා වැඩ හිටියේ නෑ කියලා කියන්නේ කොහොමවත් බෑ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ඉපදිලා මේ මහ උතුමන්ගේ ගතිය තමයි ස්වභාවය තමයි යම් තැනකට ගියහම ඉස්සරලම බලන්නේ Tamanට වඩා ගුණවත් අය ඉන්නවද කියලා. ඒක ලෝකේ උත්තමයන්ගේ සිරිත. ඇයි ඒ Tamanට වඩා ගුණවත් අය ඉන්නවද කියලා හොයන්නේ? ඒ ගුණවත් අයට ආචාරශීලී වෙන්න. වන්දනාමාන කරන්න. ඒ හින්දා විශේෂයෙන් විමසන්නේ මට වඩා උතුම් අය ඉන්නවද කියලා. එහෙනම් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ඊළඟට බැලුවේ මට වඩා උතුම් අය මේ ලෝකෙ කොහෙද ඉන්නේ කියලා. නැගෙනහිර දිහාව බලනකොට ඒ පැත්තේ දෙවියෝ බ්‍රහ්මයෝ එක හඬින් ഘോഷා කරලා කිවි ස්වාමීනි ඔබ වහන්සේට උතුම් තබා සමාන කෙනෙක්වත් මේ ලෝකේ නැහැ. උතුම් තබා සමාන අයවත් නැහැ. මහා කල්ප 16000ක් විතර ආයු වළඳන රහත් වෙච්ච බ්‍රහ්ම රාජු මහා කල්ප 16000ක් විතර ආයු වළඳන රහත් උත්තමයන් වහන්සේලා ඇවිල්ලා දන ගහලා වැඳලා කියනෝ නෑ ඔබ වහන්සේට වඩා සමාන කෙනෙක්වත් නැහැ එහෙනම් බටහිර බලහමත් උතුර බලහමත් දකුණ බලහමත් එහෙම්මමයි. එහෙනම් හැම පැත්තෙම කිව්වේ මට වඩා උතුම්මයි නෑ කියලා. ආන් ඒ නිසයි අභීත සිංහනාදයක් කළේ. අග්ගෝ හමස් මිලෝකස්ස. මම ලෝකේට අග්‍රයි. ජෙට්ටෝ හමස් මිලෝකස්ස සෙට්ටෝ හමස් මිලෝකස්ස අයමන්තිමා ಜಾති නත්තිදානි පුනබ්බව. නමුත් මේක මගේ අන්තිම උපතයි ආය උපතක් නෑ. ආන්ගේ සිංහනාදය කළේ තමන් වහන්සේට වඩා උතුම්මයි නැති හින්දා. තව කරුණක් තියෙනවා තේරුම් ගන්න. මහා කල්ප 16000ක් ආයු වළඳන රහතන් වහන්සේලා තමයි ඇවිල්ලා දන ගහලා වෙන්නේ. එතකොට රහතන් වහන්සේලා කියලා කියන්නේ සව් කෙලෙස් නසපු නිසා. එතකොට සිද්ධාර්ථ කුමාරයාත් කෙලෙස් නැසලද? තාම කෙලෙස් නැසලා නැහැ. එහෙනම් කෙලෙස් නැසලා නැතුවත් රහතන් වහන්සේලාගේ වන්දනාව ඉවසන්නේ සුදුසු උනේ බෝසතාණන් වහන්සේ රහත් නොවීම බුදු නොවීම සියල්ලන්ට වඩා ඉහළින් ඉන්න නිසා දෙව්ලොව ඉන්නකොටත් රහතන් වහන්සේලා වැඳලයි කීවේ මනුලොවට වඩින්න කාලයයි කියලා. ආන් එහෙමනම් මහා බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නත් අපිට බෑ. ලෞතර බුදුරජාණන් වහන්සේ කොහොම තේරුම් ගන්නත් අපිට බෑ. නමුත් වර්තමාන සමහර කෙනෙක් තර්කයක් ගොඩනගනවා ලෝකේ එදා ආර්යයන් වහන්සේලා වැඩ හිටියා නම් ඇයි සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන්න ඉඩ දුන්නේ කියලා. හය අවුරුද්දා ඒ තරම් දුක් විඳින්න ඉඩ දෙන්න ඕනේ නෑනේ බුදු වෙන්නේ මෙන්න මෙහෙමයි ස්වාමීනි කියලා ඇවිල්ලා කියලා දෙන්න තිබුණනේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ කොතනවත් ධර්ම දේශනා කරලා නැහැ බුදු වෙන හැටි කියලා. මේ මෙහෙමයි මහණෙනි බුදු වෙන්නේ කියලා කොතනවත් දේශනා කරලා නැහැ. ඇයි බුදු වෙන හැටි කියලා දීලා බුදු බවට පත් කරවන්න බෑ. රහත් වෙන හැටි කියලා දීලා රහතන් වහන්සේලා බිහි කරවන්න පුළුවන්. බුදු වෙන හැටි කියලා දීලා බුදවරු පහල කරවන්න බෑ. එහෙමනම් දෙවියන්ට පුළුවන්ද බුදු වෙන හැටි කියලා දෙන්න? රහත් වෙච්ච බ්‍රහ්මරාජයන්ට පුළුවන්ද බෝසතාණන් වහන්සේට බුදු වෙන්නේ මෙහෙමයි කියලා කියලා දෙන්න? බුදු වෙන හැටි කියලා දෙන්න උන්වහන්සේලාට පුළුවන්කම තිබුණා නම් අපරාධී උන්වහන්සේලා රහත් වෙලා නැතර වුණේ. බුදු වෙන හැටි දන්නවනම් ඉතින් රහත් වෙන තු බුදු වෙන්නම තිබුණා. බුදු වෙන හැටි කියලා දෙන්න බෑ කාටවත්. ඒක තමන්ගේ සොයන් අධ්‍යයනයක් තුළින් තමන්ම අවබෝධ කරගන්න දෙයක් බුද්ධත්වය. ඒ නිසා ආර්යයන් වහන්සේලා වැඩ හිටියට බුදු වෙන හැටි කියලා දෙන්න කාටවත් කාටවත් බෑ. ඊළඟට පින්නතනේ මේ සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදින්න පුළුවන්කම බුදුරජාණන් වහන්සේට තියෙනවා. තවත් නොයෙක් කෝටි ගණන් සමාධීන්ට සමවදිනවා. ලෝතුරා බුද්ධත්වයේ ලබාගෙන බෝධි මූලයේදීම ඒ සමාධීන් මුක්ති විඳා. ලෞතුරා බුද්ධත්වයේ ලබන්න සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවැදුණා. ඒ වගේම පිරිනිවන් පාන වෙලාවෙත් ඒ සමාධීන් කෝටි ලක්ෂ 24ටම සමවැදුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේට සමාධීන්ට සමවදින්න පුළුවන් හැකියාව මේ ලෝකේ වෙන කෙනෙකුට හිතාගන්නවත් පුළුවන් කමක් නැහැ. ආන් ඒ නිසයි සඳහන් කළේ ඒ මොහොතේ තමන් වහන්සේගේ ප්‍රඥාව විමුක්තිය පිළිබඳව ඥාන දර්ශනය වෙන කාටවත් හිතා ගන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ සමාධියට සම්වදින වෙලාවේ. ඒ තරම්ම සපරිපූර්ණ ධර්මකායක් සහිත බුදුරජාණන් වහන්සේත් මෙතන සඳහන් කරනවා ධර්ම කය ගැන නම් බොහෝ දේවල් සඳහන් කරන්න පුළුවන් කියලා. නමුත් පින්නතින අන්තිමට සඳහන් කරන්නේ ඒ තරම් ධර්ම කායක් දරාගෙන මේ තරම් රූපකායක් දරාගෙන ජීවත් වෙච්ච භාග්‍යතුන් වහන්සේ. මාරයා පැමිණිච්ච වෙලාවේ මහ වැස්සක් මහා ගිනි මැලයක් නිමල දානවා වගේ භාග්‍යතුන් වහන්සේ සියලු සමාධීන් සහිතව සියලු ප්‍රඥාවල්ද සහිතව පරිනිර්වාණ ධාතුවට සමවැදුණා. එහෙනම් මරණය කියන ධර්මතාවයේ ළඟ භාග්‍යතුන් වහන්සේත් මරණයට මරණයටපත් වුණා කියන එකයි මේ කියන්නේ. මරණ සතියනේ කතා කරන්නේ. එහෙමනම් ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? ඒ මහෝත්තමයන්න් වහන්සේත් පිරිනිවන් පෑවා. ආන් ඒ නිසා සඳහන් කළා මහා වැස්සක් ගිනි අඟුරු ගොඩක් තිබුණා වගේ භාග්‍යතුන් වහන්සේත් සමාධීන් කෝටි ලක්ෂ 24ටම සමවැදිලා අන්තිම මොහොතේ එකපාරම නිමිල ගියා කියලා. ඒ සමාධීන්ට සමවැදෙනකොට බුද්ධ කය දිලිසෙන ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවැදෙමින් දිලිසිලා දිලිසිලා දිලිසිලා එකපාරම නිමිල යනවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයයි. ලෞතර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවනම් එවන් මහෝත්තමයන් වහන්සේ ළඟටත් මාර්යා ආවනම් ඔබ මම වගේ අය මාර්යාට කුණු රොඩු තරම්වත් වටින්නේ වටින්නේ නැහැ. ඒකයි මෙතන මේ කියන්නේ ඇත්තේ. එහෙනම් අපි සඳහන් කළා යස මහත් පුද්ගලියෝ යසස කියලා කියන්නේ බොහෝ පිරිස් බලයක් තිබුණ අය. ඒගොල්ලොත් මැරුණා. මොන තරම් පිරිස හිටියත් ඒ කාටවත් මරණයෙන් බේරගන්න බෑ මැරෙන පුද්ගලයා. අපේ මව්පිය, අපේ දරුවේ, අපේ සහෝදරේ මැරෙන වෙලාවේ අපිට තියෙන වට කරගෙන අඬන්න විතරයි. බේරන්න ක්‍රමයක් නම් නවත්ත ගන්න ක්‍රමයක් නම් අල්ලා ගන්න ක්‍රමයක් නම් ඇත්තෙම ඇත්තෙම නෑ. එහෙනම් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් හිටියා. මරණයට යන වෙලාවේ මැරෙනවමයි. එහෙනම් යස මහත්තතාවය කියලා කියන්නේ බොහෝ පිරිස් බලයේ හිටියේ තිබුණ අයත් මැරිලා ගියා. පුණ්‍ය මහත්තතාවයේ අප්‍රමාණ පිං තිබිච්ච අය මහා පුණ්‍යවන්තයෝ ගැන අපි කතා කළා. ඒ අයත් මැරිලා ගියා. තාව මහත්තතාවය කියලා කියන්නේ හිතාගන්න බැරි තරම් ශරීර ශක්තිය තිබුණ අයත් මැරිලා ගියා. හැබැයි මේ කතා කරන කාටවත් බුදුරජාණන් වහන්සේට තරම් ශරීර ශක්තිය තිබුණේ තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තරම් ශරීර ශක්තිය තියෙන කිසි කෙනෙක් ලෝකේ නැහැ. 이르දි මහත්තාවය. මහත් වූ 이르දි තිබුණාය. හිතා ගන්න බැරි තරම් 이르දීන් තිබුණා. ආන් 이르දිවන්තයොත් මරණයට ලක් වෙනකොට තමන්ගේ 이르දියත් අරගෙනම පිරිනුවම් පෑවා. තමන් විතරක් පිරිනුවම් පෑවා නෙමෙයි අර 이르දියත් අරගෙනම ගියා. පඤ්ඤා මහත්තතාවය තර්ක විතර්ක කරලා ඕනම කෙනෙක් පරද්දන්න පුළුවන් හැකියාව තිබුණායි ඒ ප්‍රඥාව අරගෙනම ගියා. පසේ බුදුරජාණන් වහන්සේලා එහෙම්මම මරණ ධර්මතාවයේ එළඹිච්ච කල සදහටම පිරිනුවන් පෑවා. ඊළඟට මෙතන සඳහන් කරනවා යස මහත්තතාවය පුඤ්ඤ මහත්තතාවය තාව මහත්තතාවය 이르දි මහත්තතාවය පඤ්ඤා මහත්තතාවය යන කරුණවල පරතරට ගියපු සියලු දෙනාම අභිභවනය කරපු අසම සම වෙච්ච අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟටත් මේ මරණය කිසි විලි ලැජ්ජාවක් නැති බව කියලා භාග්‍යතුන් වහන්සේ මාරයා ළඟ අපි මුලින් සඳහන් කළා වගේ සමාධීන්ට සමවැදිලා දිලිසිලා දිලිසිලා දිලිසිලා භාග්‍යතුන් වහන්සේ පිරිනම් පෑවා. උදාහරණේ සඳහන් කළේ මහ වැස්සක් ගින්නක් නිමනවා වගේ අඟුරු ගොඩක් නිමලා දානවා වගේ භාග්‍යතුන් වහන්සේ නිමිලා ගියා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා තවත් බුදුරජාණන් වහන්සේලා කීප නමක් පිරිනිවන් පාප හැටි. මේ ලෝකේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා මෙන්න මේ විදිහටයි මේ විදිහටයි පිරිනිවන් පෑවේ කියලා කරුණු අපේ දේශනාවල් වල බොහෝසේ අන්තර්ගත වෙලා තියෙනවා. බුද්ධ වංශ අට කතාව බුදුරජාණන් වහන්සේලා 20 ගණනකගේ චරිතාපදානය ගැන හර දක්වනකොට එහි අවසානයේ සඳහන් කළා උන්වහන්සේලා පිරිනිවන් පාපු හැටි. එහෙමනම් සම්මා සම්බුද්ධතු මරණය බුදුරජාණන් වහන්සේගේ වශයෙන් බලනකොට විමසනකොට අපිට විමසන්න තමයි ඒ කරුණු ගෙනහැර දක්වලා තියෙන්නේ. පෙර බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාපු හැටි අපේ ධර්මයට ගෙනහැර දක්වලා තියෙන්නේ. නිකම්ම නෙමෙයි පොත් පුරවන්න නෙමෙයි. මේ වාගේ උතුම් භාවනාවල් වඩන අයට ඒ භාවනාව මෙනෙහි කරන්න අවශ්‍ය කරුණු දැනගන්න ඕන නිසා. මොකද එතකොට මේ වාගේ නම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේත් අන්තිමට පිරිනිවන් පෑවනම් මම කවුද කියන තැන ඉඳලා මරණ සතිය වඩන්න ඕනේ. එන පිනතුනි දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කොයි ආකාරයෙන්ද කියන කාරණාවත් අපි ටිකක් කෙටියෙන් සිහිපත් කරමු. දීපංකර බුදුරජාණන් වහන්සේට සුමංගල සහ තිස්ස කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා. ඊළඟට සාගත කියලා අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් හිටියා. නන්දා සුනන්දා කියලා අග්‍ර ශ්‍රාවිකාවන් දෙපළක් හිටියා වගේම උන්වහන්සේගේ බෝධින් වහන්සේ පිප්පලී කියන බෝධින් වහන්සේ ළඟ ලෞතර බුද්ධත්වයේ ලබාපු බව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා දීපංකර භාග්‍යතුන් වහන්සේ රියන් 80ක් උසයි කියලා. සාමාන්‍ය ලෝකයේ අපිට හිතා ගන්නවත් බෑ. නමුත් එදා කාලේ ආයුෂත් එක්ක උන්වහන්සේගේ උස සඳහන් කරලා තියෙන්නේ රියන් 80ක් උසයි කියලා. හරියට කොයි වගේද කියලා සඳහන් කරනවා මුල ඉඳලම මල් පිපිච්ච සල් ගහක් වගේ දීප රුක්ෂයක් වගේ යම්සේ පහන් ගහක් හදලා පහන් දැල්වහම රාත්‍රියේ පහන් ගහ උසට උසේ කොහොම බැබලෙනවද ආන්ගේ වගේ දීප රුක්ෂයක් වගේ දීපංකර බුදුරජාණන් වහන්සේ බැබලි බැබලි වැඩ හිටිය කියලා සඳහන් කරනවා ආයුෂ කොච්චරක් තිබුණද? උන්වහන්සේගේ ආයුෂ අවුරුදු ලක්ෂයක් වැඩ හිටියා කියලා සඳහන් කරනවා. ආයුෂ අවුරුදු ලක්ෂයක්. ඊළඟට සඳහන් කරනවා මහජනතාව සංසාර සාගරයෙන් එතර කරවමින් ගිනිසිලක් වගේ බැබලිලා බොහෝ ශ්‍රාවකයන් සමග පිරිනිවන් පාවදාලා කියලා. අප්‍රමාණ පිරිසක් භයානක සංසාරයෙන් එතර කරවලා එතර කරවලා දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ලෝකෙට මොනතරම් පාඩුවක්ද දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය කියන කාරණා විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ නැති එක ලෝකෙට කොච්චර පාඩුවක්ද අපිටත් අද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියනම් කොයි තරම් දේවල් කරගන්න තිබුණද කියලා අපිටත් හිතෙනවා. දැකලා දන ගහලා වැන්දත් නිරයට යන්න හිටපු අය සුගතිගාමි කළා. එක සැඬොල් කාන්තාවක් මම එක කාරණාවක් සඳහන් කරන්නේ. අද දවසේ මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දැක්කා. ඇය මැරිලා අපාය යන බව දැක්කා. නමුත් මම වාගේ කෙනෙක් අද මුණ ගැහුනොත් ඇය අපායට නොයා දෙව්ලෝ යනවා කියලා දැක්කා. එදා උදේ පින්ඩ පාති වඩිනකොට භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ඒ පැත්තෙන් පින්ඩ පාති වැඩියා. අර කාන්තාවත් එළි වුණාම Taman හිඟා කන පිඟානක් අරගෙන හැරමිටියකුත් අරගෙන Tamanගේ පැලින් එළියට බැස්සා. ඇය ඉස්සරහට එනවා භාග්‍යතුන් වහන්සේ මෙහෙන් වඩිනවා. මගදී මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේ දැකලා ඇය පාරේ අයින් වෙලා හිටගත්තා. ඇය ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ නතර වුණා. මහමුගලන් මහරහතන් වහන්සේ ඇයි නතර වුණේ කියලා බලලා අර කාන්තාවට කතා කරලා කිව්වා මේ ඉන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න කියලා. ඇය අප්‍රමාණ ප්‍රීතියෙන් බුදුරජාණන් වහන්සේ වැඳලා භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන හිටියා භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. ඒ ප්‍රීතියම බලාගෙන ඉන්නකොට එළ දෙනක් ඇනලා ඇයත් මැරුණා. මැරිච්ච ගමන් දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. පස්සේ ඇවිල්ලා මහමුගලන් මහරහතන් වහන්සේට දිව්‍යාංගනාවක් වැඳහම කවුද කියලා අහපුවාම කියනවා ස්වාමීනි මැරිලා අපායට යන්න හිටපු අහවල් ගමේ හිඟා කාපු සැඩල් කාන්තාව මමයි. ඔබ වහන්සේ හොයාගෙන ආවේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්නලා වැඳගන්න කියලා මට මඟ පෙන්වුව ඔබ වහන්සේ. ආන්ගේ වැඳ නිසායි මම නිරේට නොයා දෙව්ලෝ ගියේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳපු කෙනාටත් එහෙම යහපතක් උදා වුණා. එහෙනම් ඉතින් මේ කාලෙත් වැඩ හිටියනම් විශ්වයට මොනතරම් යහපතක්ද කියලා අපිට හිතෙනවා. නමුත් අදත් භාග්‍යතුන් වහන්සේට ඒ විදිහටම වඳින්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියලා තමයි පිරිනවම් පෑවේ. නමුත් ඒ වාගේ ක්‍රම අද අපි එච්චර භාවිතා කරන්නේ භාවිතා කරන්නේ නැහැ. කොහොමද අදත් එහෙම වඳින්නේ? අපි යනවා අපේ පන්සලේ විහාරෙට. අපි යනවා ධාතු මන්දිරය ඇතුළට. අපි යනවා චෛත්‍ය මළුවට. අපි යනවා බෝමළුවට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා අපිට වදින්න පින්නතුනි ලැබුණා නම් හිතන්නකෝ ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා මේ වෙලාවේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය ඇතුළේ මහා රහතන් වහන්සේලාගෙන් අවසර ඉල්ලගෙන අග්‍ර උපස්ථායකයන් වහන්සේගේ අනුශාසනා පරිදි මම සුගන්ධ කුටියේ දොර ඇරගෙන යනකොට බුද්ධාසනිය මත සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදෝ විහිදෝ භාගිතුන් වහන්සේ වැඩ ඉන්නවා. මුළු සුගන්ධ කුටිය පුරාම බුද්ධ රශ්මි ජාලාවෙන් ආලෝකමත් වෙලා. දොරෙන් ඇතුල් වෙනකොට මං ඒ රශ්මිය ඇතුළටයි ඇතුල් වෙන්නේ. ඒ මහෝත්තමයන් වහන්සේ ළඟ දන ගහලා වඳින්න ලැබුණා නම් මං ඒ කුටිය ඇතුලේ කොහොමද වඳින්නේ? මං ඒ කුටියට යන්නේ කොහොමද? ආන් ඒ විදිහට ධාතුන් වහන්සේ වැඩ ඉන්න කුටියටත් යන්න. ආන් ඒ විදිහට චෛත්‍ය මළුවටත් යන්න. ඒ ශ්‍රද්ධාව අරගෙන චෛත්‍ය ළඟ වැඳ වැටුනොත් එදා සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදවන භාග්‍යතුන් වහන්සේ ළඟ කරපු වන්දනාවයි ඒ හිත අරගෙන චෛත්‍ය ළඟ කරපු වන්දනාවෙයි ආනිසංසයේ වෙනසක් නෑ කියලා භාග්‍යතුන් වහන්සේම පෙන්වනවා තිට්ටන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමම්පලං එදා කරන්න තිබිච්ච දේ ඒ විදිහටම අද හිත සම කරලා කරන්න. ඒ ආනිසංසය කිසි අඩුවක් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ළඟ දෑත දෝත එකතු කරගෙන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් වැඳ වැටුණා නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් ඔබ වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් ඇති නිසා අපි ඔබ වහන්සේට අරහං කියලා කියනවා. එhmenan එදත් එකයි අදත් එකයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑව නමුත් ලෝකෙට මහත් වූ පාඩුවක්. ඒ පාඩුව මගහැරලා වැඳගන්න හැටි මේ කෙටියෙන් සිහිපත් කළේ. භාග්‍යතුන් වහන්සේගේ පරිණිර්වාණය ලෝකෙට පාඩුවක් නම් කෝටි ගණන් මහරහතන් වහන්සේලාත් පරිණිර්වාණයටපත් වුනහම මේ ලෝකයට මොනතරම් පාඩුද කියන කාරණාව කියලා ඉවරයක් කරන්න පුළුවන් කමක් නැහැ. ආන් එහෙව් එකේ බුදුරජාණන් වහන්සේත් එක්ක කෝටි ගාණක් මහරහතන් වහන්සේලා පිරිනුවම් පෑවා කියලා කියනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ තනියම පිරිනිවන් පෑව නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ තනියම පිරිනිවන් පෑවා. දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ තවත් කෝටි ගාණක් රහතන් වහන්සේලා ඒ ශාසනයේ පිරිනිවන් පෑවා කියලා කියනවා එදාම. එනම් භාග්‍යතුන් වහන්සේගේ නැතිවීම මොනතරම් පාඩුද? කෝටි ගණන් රහතන් වහන්සේලාත් නැති වුනහම එදා ලෝකයට මොනතරම් පාඩුවක් තියෙන්නේ නැත්තේ. නමුත් මායя එළඹෙනකොට උන්වහන්සේලත් පරිනිර්වාණයට වැඩම කළා. මහා 이르දීන් මහා යසස් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ශ්‍රීපාදී තිබිච්ච අති සුවිශේෂී චක්‍රලාංඡන මේ සියල්ලත් අරගෙනම තමයි පිරිනවම් පෑවේ. 이르දිය තියලා ගියෙත් නෑ. යසස තියලා ගියෙත් නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියලා ගියෙත් නෑ. ශ්‍රීපාදේ චක්‍රලාංඡන ඉතුරු කරලා ගියෙත් නැහැ. ඒ සියල්ලත් අරගෙනම බුදුරජාණන් වහන්සේ පිරිනමක් පෑවා. එහෙමනම් පින්නතුනි සංසාරේ මොන තරම් දුක අපිට ආපහු ඉතුරු වෙනවද? භාගිතුන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්ක. නමුත් මේ මහෝත්තමයන් වහන්සේලා මේ ලෝකේ තව කෙනෙකුට හිතාගන්න බැරි තරම් අප්‍රමාණ ගුණවත්. එවන් ගුණවත් උතුමන් වහන්සේලාත් පිරිනමක් පෑවා. එතකොට සමහරලාට කරුණාව මෛත්‍රිය කියන ධර්මතාවයේ නැත්තටම නැති වෙලාව සමහරලාට අපි වගේ සිල් ගුණවත් නැති අය මායя විනාශ කරනවා කියන එක අහන්න දෙයක් ඇත්තෙම නැහැ. අපි ගාවට මායя එනවා කියන එක අහන්න දෙයක් ඇත්තෙම නැහැ. ආන් එහෙම හිතන්න ඕනේ මේ වාගේ උත්මයොත් මරු වසඟයට වැඩම කළා නම් මම කවුද? එහෙනම් කොයි මොහොතේ මාරයයිද? වහ වහ වහ වහ මරු එන්න කලින් මරු සමග යන්න සූදානම් වේwidetilde කියන කාරණාව හිතලා මරණය හැම වෙලාවෙම දකින්න කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා <clears throat> තවත් ඒ වාගේ කරුණු කාරණා රාශියක් විශේෂයෙන් දීපංකර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නන්දාරාම කියන ප්‍රදේශයේ තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවේ. බුදුරජාණන් වහන්සේගේ ජිනතූපය ජිනතූපය කියලා කියන්නේ දීපංකර භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරුණේ නැහැ. එකම ධාතුන් වහන්සේ නමයි වැඩ සිටියේ. විශාල ධාතුන් වහන්සේ නමත් එක නමයි. ආන් ඒ ධාතුන් වහන්සේ තැන්පත් කරලා දෙවියොයි මිනිසුයි ඔක්කොම එකතු වෙලා චෛත්‍යයක් ඇදුවා. ඒක තමයි මෙතන ජිනතූපය කියලා සඳහන් කළේ. ඒ චෛත්‍ය යදුන් 36ක් උසයි කියලා සඳහන් කරනවා. යදුන් 36ක් කියලා කියන්නේ අති විශාල ප්‍රමාණයක්. දෙවියෝ මිනිස්සු දෙගොල්ලම එකතු වෙලයි හදන්නේ. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මංගල බුදුරජාණන් වහන්සේ ජීවත්ව වැඩ හිටපු කාලේ මංගල භාග්‍යතුන් වහන්සේගේ උස රියන් 88ක් කියලා සඳහන් වෙනවා. දීපංකර භාග්‍යතුන් වහන්සේ රියන් 80යි. මංගල භාග්‍යතුන් වහන්සේ රියන් 88ක් උසයි. ඒ විතරක් නෙමෙයි සඳහන් කරනවා ලෝව පහළ වෙලා බුදු වුණාම සක්වලවල් 10000කට රාත්‍රිය උදව් වුණා කියලා. මෛත්‍රී මංගල භාග්‍යතුන් වහන්සේ පහළ වුණාම ලෞතර බුද්ධත්වයේ ලැබුවට පස්සේ සක්වලවල් 10000කට රෑ වෙන්නේ නැහැ. ඇයි සක්වලවල් 10000කට රෑ වෙන්නේ නැත්තේ? සූර්යාගේ ආලෝකයට වඩා බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මී ආලෝකය ප්‍රබලයි. හිරු පායනවා මිනිස්සු දන්නේ නැහැ. ඉර බැහැලා යනවා මිනිස්සු දන්නේ නැහැ. ඒ කියන්නේ ඉර පෑවුවා කියලා 아무තු එලියක් ලෝකෙට පහළ වෙන්නේ නැහැ. ඉර පායනවා. උණුසුම දැනෙනවා. ඉර බැහැලා යනවා. හිරු බැස්සහම අපිට කලුවරයි. නමුත් එදා හිරු බැස්ස කියලා මිනිස්සු දන්නේ නැහැ. කරුවල කියන දෙයක් ලෝකෙ තිබ්බේ නැහැ. කොච්චර ප්‍රමාණයකටද සක්වලවල් 10000කට. සක්වලවල් 10000ක් කියලා කියන්නේ සක්වලක් කියන්නේ ලෝක 31ක්. එක සක්වලකට එක ඉරයි පායන්නේ. එහෙනම් ඉරවල් 10000ක ප්‍රමාණය රෑ වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට මිනිස්සු රෑ දවල් හඳුනාගත්තේ කොහොමද? උදේට මල් පිපෙනවා. එතකොට මිනිස්සු දන්නවා එළි වෙලා කියලා. කුරුල්ලෝ කෑ ගන්න හැටි වෙනස්. ඒ කුරුල්ලන්ගේ හඬින් දන්නවා දැන් එළි වෙලා දැන් රෑ වෙලා. සමහර මල් වර්ග තියෙනවා ඉර බැස්සහම පිපෙන මල්. ආන් ඒ මල් පිපෙනකොට මිනිස්සු දැනගන්නවා දැන් ඉර බැහැලා කියලා. වෙන නම් දැනගන්න ක්‍රමයක් නැහැ. ඒ තරම්ම එළියයි. අපි නම් නිකන් අහගෙන ඉන්නවා විතරයි. නමුත් හිතන්නකෝ සක්වලවල් 10000ක්ම එළිය කරන්න පුළුවන් තනි සූර්යෙක් වගේ නේද? එතකොට භාග්‍යතුන් වහන්සේ. නැත්තම් සක්වලවල් 10000කට ඉරවල් 10000ක් පායනවා. ඉරවල් 10000ක එළිය භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් තනියම නික්මෙනවා කියලා කියන්නේ. මෙහෙම ආලෝකයක් මේ ශ්‍රී දේහයෙන් නික්මෙන්නේ මොන තරම්නම් පාරමිතා පුරන කාලේ පින් කරන්න ඇද්ද? මොන වාගේ පින්කම් කරලාද මේ? විශේෂ පහම් පූජාවල් වල ආනිසංසය. මහා පූජාවල් වල කොයිතරම් ආනිසංස තියෙන්නේ ඇද්ද? අදනේ සමහර කට්ටිය බනින්නේ එක පහනක් පත්තු කරාම මදිද? දාස් ගණන් පත්තු කරන්නේ මොකටද? එහෙම බන්නේ ආයි ඉන්නවනේ. තෙල් නාස්ති කරනවා, කාලේ නාස්ති කරනවා, මුදල් නාස්ති කරනවා, එකක් පූජා කළත් එකයි, 100ක් පූජා කළත් එකයි කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. දසවස්තුක සම්මාදිට්ඨියේදී ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා තහවුරු කරලා පෙන්නනවා. මේ විශේෂයෙන් පෙන්වන්නේ ඒ මහත් වූ පූජාවන්ගේ විශේෂත්වය මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ නම් ඊට වඩා ලොකු විශේෂත්වයක් දරලා තිනවා. මුළු ශරීර ධාතුව පුරාම තෙල් ගල් වගේ හොඳට නාලා පිරිසිදු ඇඳුම් ඇඳලා තමන් ආපහු තෙල් වලින් නාලා බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය රාජයා ළඟට ගිහිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මගේ මුළු ශරීරයම ගිනි දැල්වගෙන අද පහන් පූජාවක් කරනවා කියලා හිතුවා. ඇඟට ගිනි තියාගත්තා චෛත්‍ය ප්‍රදක්ෂිනා කළා ජීවිතේපා මගේ කය දැවෙන ආලෝකය භාග්‍යතුන් වහන්සේට ආලෝක පූජාවක් වේවා කියලා මොන අත්හැරීමක්ද ඒක නමුත් සඳහන් කරනවා චෛත්‍ය ප්‍රදක්ෂිනා කර කර ආලෝක පූජාව කළා රෝම කූපයකට වතාලි වුණේ කියලා ඒ තරම් ආශ්චර්යමත් ආන් ඒ වගේ පූජාවල් වල ශක්තිය තමයි මේ තරම් ආලෝකයක් ශරීරයෙන් නික්මෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්තුනි සඳහන් කළා අවුරුදු 90000ක් උන්වහන්සේ ලෝකේ විරාජමාන වෙමින් බොහෝ ජනයා කෙරෙහි අප්‍රමාණ කරුණා මෛත්‍රී සිත් පතුරවමින් ධර්මයේ දේශනා කරලා විශාල සත්ත්ව සමුදායක් සංසාර සාගරයෙන් එතර කරවනු ලැබුවා. මෙතන සඳහන් කරනවා සාගරයේ රළ අපිට කවදාවත් පින්නතිනි ගණන් කරන්න බෑ. මහා මුහුදේ ගෙන රැලි ගන්න කොහේ ගණන් කරන්නද? මහා මුහුදේ කොහෙද සීමාවක් තියෙන්නේ? ඒ හින්දා රැලි නැගෙන තරම් අපි දන්නේ නෑ කවදාවත්. මහා සාගරයේ රැලි ගණන් කළ නොහැකිද? මංගල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ප්‍රමාණයත් ගණන් කරන්න බෑ කියලා. ඒ තරම් භික්ෂු ශාසනය භික්ෂුණී ශාසනයේ වැඩ හිටිය කියලා සඳහන් කරන්නේ. සාගරේ රැලි යම්සේද ශාසනයේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා තෙපමණයි. ඒ හින්දා ගණන් කරන්න බෑ කවදාවත්. මේ තරම් ආශ්චර්යමත් ශාසනයක්. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානතුරු ඒ ශාසනයේ එක දු ශ්‍රාවකයෙක්වත් පිරිනිවන් පෑවෙත් නැහැ කියලා කියන්නේ. සමහර බුද්ධ කාලවල ශ්‍රාවකයෝ ඒ ඒ කාලෙට තම තමන් පෞද්ගලිකව පිරිනමම් පානවා. ආයුෂ ඉවර වෙලා. මංගල බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂු භික්ෂුණීන්ගේ සීමාවකුත් නැහැ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන අතුරු ඒ කියන්නේ අවුරුදු 90000ක්ම කිසිම ශ්‍රාවකෙක් පිරිනිවන් පාලත් පිරිනිවන් පාලත් නැහැ. ඒ නිසාම සඳහන් කරනවා මේ ශාසනයේ රහත් නොවි කිසිම ශ්‍රාවකෙක් පිරිනවම් පාල කියන්නේ ජීවිතෙන් සමු අරගෙන නැහැ. ශාසනයේ සියලුම ශ්‍රාවකයෝ පිරිනවම් පාලයි තියෙන්නේ. අපවත් වෙලාවත් මෙරිලවත් නැහැ කවුරුවත්. අපවත් වෙලා නැහැ කවුරුවත්. පැවිදි වෙච්ච සියලුම ශ්‍රාවකයෝ පිරිනවම් පාලයි තියෙන්නේ. එහෙනම් මේ ශාසනය කොහොම ශාසනයක් වෙන්නේ? නමුත් සඳහන් කරනවා ධර්මයේ නැමැති ගිනිසිලුව දරාගෙනම මහජනයා සසරින් එතර කරවමින්ම දූම කේතුවක් වගේ දිලිසිලා දිලිසිලා මහා යසස් ඇති භාග්‍යතුන් වහන්සේ අන්තිමට පිරිනම් පෑවා කියලා. මුළු විශ්වය ආලෝකමත් කර කර වැඩ ඉඳලා. දක්සක්වල වල් 10000 ආලෝකමත් කර කර වැඩ ඉඳලා සාගරේ රැලි වගේ ගණන් කළ නොහැකි ශාසනයක් ඇති කරවලා පෘථජන සෙයියාවෙන් මැරුණා කියන කෙනෙක් නම් ඒ ශාසනයේ භික්ෂු භික්ෂුන් වහන්සේලා අතර ඉතුරු කරලා නැතු රහතන් වහන්සේලාම බිහි කරලා මේ මහා කර්තව්‍ය ලෝකයට කරපු ඒ මහෝත්තමයන්න් වහන්සේ අන්තිමට සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවැදිලා දිලිසිලා දිලිසිලා දිලිසිලා උන්වහන්සේත් පිරිනවම් පෑවා. විශ්වයට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙච්ච උත්මයෝ. පිරිනවම් පෑවනම් මම කවුද? එහෙම හිත හිත තමයි මරණ සතිය දිනු කරන්න තියෙන්නේ. දැන් මේ කරුණ අපිට හිතන්න බෑනේ පින්නතුනි. සක්වලවල් 10000ක් එළිය කරන්න පුළුවන් වුණා කියහම ඒ භාග්‍යතුන් වහන්සේ ගැන අපි මේ පෘතජන මේ පුහු මනසින් කොහොම හිතන්නේද? එහෙම ශක්තිය තිබිච්ච උත්මයෙක් පිරිනිවන් පෑවා. ඉතින් එහෙනම් මේ සීමාවක් නැති ජරා ලෙඩ ගොඩවල් හැදි හැදි ඉන්න මම කොයි වෙලාවෙ මැරෙන්න බෑද? ආන් එහෙම හිත හිතා මේ මරණයේ ජීවිතේට මනාව ප්‍රත්‍යක්ෂ කරගන්න. මෙනෙහි කරන්න, සිහිපත් කරන්න. මේක භාවනාවක් බවට පත් කරන්න. මරණයට බය නැති කෙනෙක් බවට පත් වෙන්න. මරණ අනුස්සතිය වඩන්ඩ මේ කරුණ දක්වන්නේ ඒක පැහැදිලි කරන්න පහසු කරන්නයි. බුද්ධ වංශ පාළියේ බුද්ධ චරිත 20 ගණනක් ගෙන හැර දක්වලා තියෙන්නේ අපිට ඉගෙන ගන්න මිසක් පොත් පුරවන්න ගෙනත් දේශනා කරලා නැහැ. එහෙනම් අපි මෙතන සාකච්ඡා කරන්නේ ටිකයි. මේ භාවනාව සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ධර්ම ග්‍රන්ථ අරගෙන 20 ගණනම අධ්‍යයනය කරන තරමට භාවනාව දියුණු කරන්න අපිට පහසු. ඒක අපිට ලාභයක් මිසක් පාඩුවක් නෙමෙයි. ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා මරණ සතිය නිමිති කරගෙන කරන 14 වෙනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමා කරමු. තවත් කරුණු රාශියක් ඉදිරියට දේශනා කිරීමේ බලාපොරොත්තු වෙතුණා. මේ උතුම් දේශනා මාලාවේ 14 වෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ මත්තේගොඩ සමගිව්වෙනේ පදිංචි චමින්ද ආර්යසිංහ මහත්මයා සහ එම මහත්මිය විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා එස්.ඒ. ආර්යසිංහ පියාණන් සොපිනෝනා උපාසිකා මාතාව බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරු වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ නා වූනේ ශ්‍රී අරිය ධම්ම ස්වාමින් වහන්සේ අපවත් වී වදාළ රේණුකාණී චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ ඇතුළුව පින් කැමැත්තෙන් සිටින ඥාති පරපුරේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා 2020 ජනවාරි මාසේ පළවෙනි දිනට උපන් දිනේ සමරන අනුලාවතී මෑණියන්ටද ශාන්ති ප්‍රේමචන්ද්‍ර මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමද චන්දිමා ආර්යසිංහ ඇතුළු පවුලේ සියලු දෙනාටමද දේශකයාණන් වහන්සේටද උන්වහන්සේගේ මව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමද සහභාගී වී සිටින දිනිති ගුණතිලක දියණියට නිරෝගී වාසනාවන්ත දරුපතක් සඳහා ආශිර්වාද කිරීමද ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේ ඇතුළු සම්්‍ය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටද පැමිණ සිටින සියලු දෙනාටමද මේ පින් අනුමෝදන් වේවා රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා සියලු දෙනාටම ඊ타ම් ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ